නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්මං සංඝං නමස්සාමි අයං ලෝකේ සන්තාපජාතෝ පස්සපරේතෝ රෝගං වදති යතන යේන යේන හි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා අඤ්ඤතා භාවී භවසතා භවමේවා විනන්දති යද විනන්දති තන් දුක්ඛං යස භායති තම් බයං භව විපහානායකෝ පනිදං බ්‍රහ්මචාරියං උස්සති පුරුදු පරිදි අපි අදත් විවේකී ශනිදාවේ ඉරිදාවේ මෙතරම් කියනවනම් අපේ ධර්ම සාකච්ඡා කරන ඒ අවස්ථාවටයි මේ ඇවිල්ලා තියෙන්නේ. පහුගිය සතිය ටිකක් කාර්යබහුල භාවයක් තිබෙහිඳා වගේම වැඩ කටයුතු බහුල වෙච්ච හින්දා මගේ පැත්තෙන් ටිකක් වෙහෙසකර බවක් තිබුණා. ඒ වුණාට කටයුතු ටික සාමකාමීව වැයත්තන්ගේ පැත්තෙනුත් ගෙවෙනවා ඇතයි සිදු වෙනවා ඇතයි මම බලාපොරොත්තු වෙනවා. පහුගිය සතිය ගැන කියන්න හේතු වුණේ ඔය මට උදව් කරන ඒ කියන්නේ කතා බහ කරන කට්ටියක් ඉන්නවා පිටරටක කැනඩාවේ ඒ අම්මලා කියවපු එක්තරා කතාවක් හින්දා මට හිතුණා ඒක ආශ්‍රය කරගත දෙයක් ඔයයන්ට කියන්න ඕන කියලා. පෙරේදා එකහමාරට වගේ වෙලාවට හවස ඒගොල්ලන්ගේ යාළුවෙක් නැති වෙලා තියෙනවා. ඒ යාළුවගේ මම දකින පොඩි වෙනසක් තියෙනවා විශේෂත්වයක් තියෙනවා මේ කාරණාව ගැන මම දැනගත්තේ යාගෙන් විතරයි නමුත් ඔය ඇත්තොත් මේව ගැන දන්නව ඇති තවත් කතාව මම මේක කිව්වට පස්සේ මතකයට ඒවි එයාම ඇමරිකාවේ කොහේ හරි තැනකලු ඉන්නේ කොහේ හරි පළාතකලු හිට ඉඳලා තියෙන්නේ ඒගොල්ලෝ හිටපු ඒ ඒ පැත්තේ විශේෂත්වය තමයි ඒ ඒ ඒ එහි තිබිලා නැහැ විහාරස්ථානයක් ඕ ආරණ්‍යයක් හරි හාමුදුරුව කෙනෙක් හරි එහෙම කවුරුවත් ඉඳලා නැහැ. නමුත් ඔය කියන උපාසකම්මා හරි මනාපයිලෝ දන් දෙන්න වනහන්ට සිල් සමාදන් වෙන්න භාවනා වඩන්ට භාවනා පුරුදු කරන්න නමුත් ඒ කියාපු හැටියට එයාගේ ජීවිතේට එයාට එහෙම අවස්ථාවක් හම්බ වෙලා නැහැ. හේතුව එයා බොහෝම ඈත පැත්තක ඉඳලා තියෙන්නේ හාමුදුරුවෝ නැති. ඉතින් එයාම කරනවා කියන්නේ මොකද්ද? දන් දෙන්න කැමති හින්දා දන්න ආරණ්‍යවල නැත්තම් නම් හොයාගත් ආරණ්‍යවල ලිපිණයන් හොයාගෙන ඒවට තැපැල් කරලා අරිනවලු මොන හරි දානමාන දේවල් හදලා කරලා. ඉතින් අර කැනඩාවේ ඒ ඒ ඇතු කියනකොට අපි අද භාවනා වැඩසටහනකට සහභාගී වුණා. ඔවද අපි සිල් සමාදන් වුණා කියලා. ඒවම ටිකක් දුකෙන් කියනවලු මට තාම බැරි වුණානේ මගේ ජීවිතේ කොච්චර කැමැත්තක් තිබ්බත් ඔහොම දෙයක් කරගන්න කියලා. කොහොම නමුත් මේ කොවිඩ් වසංගතයේ හින්දා ඔය කියන මෑණියන් අසනීප වෙලා තියෙනවා. අසනීප වෙලා මම හිතන්නේ දෙසැම්බර් මාසෙද කොහෙද ඉස්තර ස්ථානට නවත්තලා තියෙනවා. ඊළඟට දෙසැම්බර් මාසේ කවදා හරි දවසක ඉඳලා එයාව සී නැති තැනට ගත් වෙලා තියෙනවා. ICU එකකින් ඉඳලා තියෙන්නේ. කොහොම නමුත් පෙරේදා එකමාරට විතර මේ ඇතිලා තියෙනවා. ඉතින් මේ වගේ සිද්ධි කොච්චරක්නම් අපේ ලෝකේ ඇද්ද? අපි මේ ලෝකේ කැමති දේ කොච්චර තිබුණත් ඒක අපිට කරන්න බැරි වෙනවා කියන දේ ඔප්පු කෙරෙන ඔප්පු වෙන. ওই කාරණාව ඇහිච්ච ගමන් මට ඔන්න ওই බණපදේ මතක් වුණා. ඊට පස්සේ මම කල්පනා කළා ඔයත්ත් එක්කත් ඒක බෙදා හදා ගන්න ඕන කියලා. අයං ලෝකේ ਸੰతాප ජාතෝ. මේ ලෝකයේ ආරම්භය නැත්නම් උපත පැවැත්ම තියෙන්නේ ਸੰతాපය මතයි, ශෝකය මතයි. ඔබ තවත් සරල විදිහට කියනවා නම් කවුරු හරි කෙනෙක් ඉපදුනාට පස්සේ පොඩි ළමෙක් හරි පළවෙනියෙන්ම ඇත්තටම hina වෙනවා කියන එක දකින්න හරි ලස්සන ඇති වෙනවනේ. නමුත් මං හිතන්නේ කවුරුවත් hina වුණා කියලා බෝධිසත්වයෝ හැරෙන්නේ. හැමෝම අඬලා මේ ජීවිතේ පටන් ගන්නෙ. මේ ලෝකේ ආරම්භය තියෙන ਸੰతాපේ මත පදනම් වෙලා. පසපරේතෝ රෝගං වදටි යතනෝ. ප්‍රශ්නේ මොකද්ද? ලෙඩේ මොකක්ද? ස්පර්ශයයි. ස්පර්ශය කියලා කියන්නේ මේ අල්ලා ගැනීමයි. අල්ලා ගැනීම කියලා කියන්නේ මනාප දෙයට මනාප හැටියටත් අමනාප දෙයට අමනාප හැටියටත් අල්ලා ගැනීම. ඒ වුණාට ඔය කියන කාරණාව ඔහොම सिद्ध කරන්න අපේ බලාපොරොත්තු තිබ්බ වුණාට සනාතන ධර්මතාවයක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා ඊළඟට යේන යේන හි මඤ්ඤන්ති තතෝතං හෝති අඤ්ඤතා යමක් අපි බලාපොරොත්තු වෙනවද ඒ බලාපොරොත්තු වෙන දේ අපිට කරන්න බැරි වෙන්න පුළුවන් ඒක කරන්න බැරි වෙන්න තියෙන සම්භාවිතාවය ඊට අධිකයි ඊට වැඩි අඤ්‍යතා භාවී භවසත්තා භවමේවා විනන්දති නමුත් ඔය කියන වෙනස් භාවයට මුහුණ දෙන මේ සත්‍යයා භවයෙන් ප්‍රාර්ථනා කරනවා නැවතත් මේ ඉපදීමම බලාපොරොත්තු වෙනවා අලුත් අලුත් දේවල් හදාගන්න එකම ගොඩනංවා ගන්න එකම බලාපොරොත්තු වෙනවා ඒකම ඒකම ප්‍රාර්ථනා කරනවා යද බිනන්දති තන් දුක්ඛං යමක් සන්තෝෂයෙන් බාර ගන්නවද අන්න ඒක දුකකට හේතුවක් වෙනවා මොකද ওই සන්තෝෂය යම් කිසි වෙලාවක නැවතෙනවද නතර වෙනවද අහක් වෙලා යනවද අයින් වෙලා යනවද අන්න එතනයි දුක තියෙන්නේ අසභාවිතයි තමයි ඒ නැති වෙලා යන එකයි බයකට තියෙන්නේ ඒකයි තියෙන ප්‍රශ්නේ ඒකයි ਸੰతాපයට ශෝකයට හේතු වෙන්නේ බව විපහානාය කෝපනිදං ඔය කියන ඇති කර ගැනීම ඔය කියන පැවැත්ම නැති කරලීමයි කෝපනිදං ඒ වෙනුවෙන් වෙයි බ්‍රහ්මචර්යානුසති බ්‍රහ්මචර්යාව එහෙම නැත්නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් පින්නතනේ අපි අපේ ජීවිතය තුළ ඔය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කරන අය නම් අපි වර බව නිරෝධය කියන එකට ඉබේටම වගේ එහෙම නැත්නම් ස්වයංක්‍රීයම කියලා කියමුකෝ. ස්වයංක්‍රීයම වගේ ඉංග්‍රීසියෙන් කියන ඔටෝමැටිකලිම කියලා අන්න එහෙම වැඩිලා යන බවක් ඇති. එහෙම බවකටපත් වේවි. ඉතින් ඔය අතරිනුත් මේ භවනා කරන කාලය තුලදී තමයි අපි අපේ ජීවිතය තුල ඔය කියන යේන ජේන හි මඤ්ඤන්ති තතෝ දං හෝති අඤ්ඤතා. යම් යම් ආකාරයකට බලාපොරොත්තු ඇති කර ගන්නවාද මඤ්ඤනාවල් කරනවාද පවාපෑම් කරන්න නැත්නම් සකස් කර ගැනීම කරන්න හිතනවද සලකනවද තතෝතං හෝති අඤ්ඤතා ඒ හැම එකක්ම වෙනස් භාවයකට පරිවර්තනය වෙනවා කියන එක අත්දැකීමෙන්ම දකින්න පටන් ගන්න වෙලාවටයි කියන්නේ භාවනාව කියලා. ඒ හැම මොහොතකම අපි සිහිය දිනු කරනවා නම් ඒ සිහිය දිනු කරන ඒ හැම අවස්ථාවකදීම හැම මොහොතකදීම අපි ඉගෙන ගන්නෙ ඔය කියන වෙනස් භාවය, ඔය කියන වෙනස එහෙම නැත්නම් බලාපොරොත්තු වෙලා යන දේ ඒ විදිහට සිද්ධ කරන්න වෙන්නේ නැහැ. ඊට වඩා වටිනවා බලාපොරොත්තු රහිතව තියෙන දෙයට මුහුණ දෙන එක කියලා හිත හදාගන්න හෝ සතුටින් මේ දෙයට මුහුණ දෙන්න අපි ඉගෙන ගන්න වෙලාවටයි කියන්නේ පින්නතුනේ භාවනා වඩන වෙලාව සිහිය වඩන වෙලාව එහෙම නැත්නම් විපස්සනා වර්ධු කරන වෙලාව කියලා. ඉතින් භාවනාවේදී මුල ඉඳලම ඔය කියන මමත්වයා කියන කෙනාගේ බැහැරවීම නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. මූලිකව ওই මම කියන මම ආයනය ආත්ම සංයාව එහෙම නැත්නම් අර නිත්‍ය හැටියට ගන්න නිත්‍ය සංඥාව ස්ථීර හැටියට ගන්න ඒ අදහස් වල තියෙන ලොකුවට පේන්න තියෙන ලොකු ලොකු බලමුළු කියමුකෝ අපි ඒ ලොකු ලොකු කොටස් ටික අයින් වෙන්න ගැලවෙන්න වගේ පටන් ගන්න පුළුවන් පසු කාලීනව ඒක උදාහරණයක් හැටියට කියනවා නම් අර රාගයකට හිත යන එක ඕ ඒ රාග සිතුවිලිත් එක්ක ඉන්න හිතන එක ද්වේෂයකට හිත යන එක හෝ දේශ සිතුවිලිත් එක්ක ඉන්න හිතන එක ඒ වගේන් ඒවා අභිරමණය කරනවා කියලා කියනවා පාලියෙන්. ඒ වාගෙන් සතුටු වෙන එක වගේ ඒ කාරණාවකින් නිදහස් වෙන්න පළවෙනිම පුළුවන් වෙන්න පුළුවන්. එතකොට මුල ඉඳලම සතිය පුරුදු කිරීම තුළ සිහිය පැවැත්වීම තුළ අපේ අර මමායනය කියන එක මමත්වය කියන එක ආත්ම සංඥාව කියන එක බැහැර වේගෙන යන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපි ඉගෙන ගන්න මේ ලෝකේ ඔය හැම දෙයකම දුකක් ලැබෙන්න පුළුවන් දුකක් තියෙන්න පුළුවන් ඒ හින්දා ඒවා ස්ථිර හැටියට තියාගන්නවට වඩා අස්ථිර ස්වභාවයෙන් දකලා ඒක සැපක් හැටියට ගන්නවට වඩා මේ තුලින් දුකක් ඇති කරගන්න පුළුවන් ඇති වෙන්න පුළුවන් කියන ප්‍රමාණය දැනගෙන අපිට මේ දේවල් භාවනා භාවිතා කරන්න හෝ පරිහරණය කරන්න හෝ පාලනය කරගන්න කියලා කිව්වොත් ඒ සීමාවක දේවල් තියාගන්න ඉගෙන ගන්න ක්‍රමයටයි කියන්නේ භවනාව ඉතින් මූලිකව භවනාවේදී අපි ඉගෙන ගනීවි තමන් බලාපොරොත්තු වෙන අර ඒ කාරණාවල් ඒ විදිහටම සිද්ධ නොවෙනකොට තියෙන ප්‍රශ්න ටික විශේෂයෙන්ම ඔයතොත් කියනවා ඔය කමට කතා කරන වෙලාවල් වලදී සමින්වහන්ස සද්ද ඇහෙනවා නෑ සිතුවිලි එනවා එහෙ මෙහෙ යනවා භාවනාවට එන්න බැරි වෙනවා කියලා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවක ඉඳලම අපි ඉගෙන ගන්න පටන් ගන්න අපි ගාව තියෙන මට ඕන විදිහට දේවල් කෙරෙන්නේ නැති වුනහම තියෙන ප්‍රශ්නයයි. මට ඕන විදිහට මේ දේවල් සිද්ධ නොවෙනකොට ඒකට මගේ හිතේම තියෙන ගැටීමයි. එතකොට පින්නතුනේ අපි ඇත්තටම කියනවා නම් අපේ ගැටීම ඇති කරගෙන තියෙන්නේ අපේම සංකල්පනා හිඳයි. නැත්නම් අපේම සංකල්පනා මතයි. අපේම අදහස් සුදහස් මතයි. මට මතකයි මෙන්න මෙහෙම ඡේදයක් තිබුණා ඒ වචන වලින්ම නෙවෙයි මතක හේනපොළ නායක හඳුරන්ගේ අර පොතේ තිබුණා සතිමත් බව වැඩිම කියන පොතේ අපි හැමදාම දුක් වෙන්නේ අපි හදාගත්ත අපේ මානසික පවුරු අතරට හිර වෙලා ඒවා අපි අයින් කරන්න හිතන්නේ නැහැ ඒවා අපිට අයින් කරන්න බෑ ඒ මොකද ඒවා තමයි අපි මම හැටියට නැත්නම් මගේ හැටියට මෙච්චර කාලයක් ආරක්ෂා කරගෙන ආදරෙන් තියාගත්තේ. නමුත් ඒ වගේන් තමයි මෙච්චර කාලයකටම මට දුක ඇති කරලා දුන්නේ. ඉතින් ඔය කියන પરමාර්ථ සත්‍යයයි අපි ඉගෙන ගන්නට යන්නේ මේ කියන සතිය වැඩිම තුල සතිපට්ඨානය වැඩිම තුලින්. ඉතින් සතිපට්ඨානය වඩාගෙන වඩාගෙන යනකොට අර කියාපු විදිහේ මූලිකව තියෙන මහා විශාල මමත්වයේ තුල තියෙන මහා විශාල කඩන් ඉස්සෙල්ලා අහුවෙන්ට බලන්න පුළුවන්. ඒව අයින් වෙන්න කරන්න අපි ඉගෙන ගන්න පටන් ගනී. ඇත්තටම කියනවා නම් මේක ඉගෙන ගැනීමක් තියෙන්නේ. බලන්න ආනාපාන සති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සික්කති කියලා වචනයක් අවසාන වෙනකොට මූලික කොටස් ටික කියලා අර පජානාති කියන වචනේ පස්සේ සික්කති කියලා කියනවා. ආධාරණෝ වගේ අර්ථයක් තියෙනවා එතන. එතකොට අපිට මේක තුළ ඇත්තටම ඉගෙන ගැනීමක් කරන්න තියෙන්නේ කොහොමද මමත්වයක් නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න කියලා. එතකොට ඒ දේ කරන්න තියෙන මාර්ගය තමයි ඔය කියන ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන මාර්ගය. Taman තුලින් ওই දේ Tamanගේ ජීවිතයට ගලපා ගන්නට Tamanගේ ජීවිතයට වැඩ කරනවද නැත්නම් ක්‍රියාත්මක වෙන විදිය කොහොමද කියලා පරීක්ෂාවට ලක් කරන වෙලාවටයි භාවනාව කියලා කියන්නේ. ඒ හැම එකකින්ම අපි තේරුම් ගන්න එක කාරණාවක් ඇති. ඒ මොකක්ද? යේන යේන හිමඤ්ඤන්තේ තතෝ තං හෝති අඤ්ඤතා. යම් කිසි දෙයක් මම කරන්න බලාපොරොත්තු වෙනවාද? අපි කරන්න බලාපොරොත්තු වෙනවාද? හිතේ අදහසක් තියනවාද? ඒ දේ වෙනස් දෙයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. හැබැයි මෙතන පරිවර්තනය වෙන එක නෙවෙයි අවුල තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ පරිවර්තනය වුණාම ඒ පරිවර්තනය වෙච්ච දේ මම කොහොමද බාරගන්නේ කියන එකයි. අන්න ඒ වෙන පරිවර්තනයන් සන්තෝෂයෙන් සතුටින් බාර ගන්න හිතකුයි භවනාව තුළින් අපිට හදලා දෙන්නේ අකම්පිත හිතකුයි එතකොට අපි අර කිතුවේ වී මහා මංගල සූත්‍රයේදී අර කියනවා වගේ උට්ටස්ස ලෝක ධම්මේ හේ චිත්තං යසන කම්පති වගේ කියන ඒ වගේ චරිත ලක්ෂණ වලට ඒවා එතකොට ওই සූත්‍රයේ තියෙන අපි අර හැමදාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් සජ්ජායනා කරන පිරිත් හැටියට කියන දෙයකට වඩා සාමාන්‍ය ජීවිතය තුළ අපි ස්පර්ශ කරන සත්‍යක් බවට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම තැනකට හිත හදාගන්න පුළුවන්කමක් අර කියපු භාෂකම්මටත් ඇති වුණා නම් අනේ වාසනාවන් එහෙම ඒ ගොඩක් ලොකු සන්තෝෂයක් ඒක කොහොම නමුත් ඒ වගේ අත බොහොමයක් මේ ලෝකේ ඇති ධර්මය අහන්න හෝ යහපත දැනගන්න කැමැත්ත තිබුණා වුණාට ඒක කරන්න ඉඩ ප්‍රස්තාව නැති ඇතෝ කොහොම නමුත් ඒ සෑම සියලු දෙනාටම ඔබ අප සෑම සියලු දෙනාටම දුකෙන් නිදහස් වෙලා යන ඒ ධර්ම මාර්ගයේ දකින්ද මේ කියලා දුන්න කෙටි අවවාදයක් හේතු වාසනා උපකාර වේවා කියලා මම බලාපොරොත්තු ස්වාමීන් වහන්සේ මට ඒ දැන් ඔය ඔබ වහන්සේ දේශනා කරපු දේශනේ අනුවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඊට ඒකටත් තව එකක් තියෙනවා මම ඒක ඉක්මනින් අහන්නම් අනිත් අයින්ට ඉඩ දෙයිලා දැන් මම අර මේ ඔබ වහන්සේ මට වැඩෑරුවා වගේ මේ පොඩි කමටහනක් බලාපොරොත්තු වෙමින් ඔබ වහන්සේගෙන් මම මේ මේක මේක අහන්නේ. දැන් මගේ හුස්ම රැල්ල ඉතාමත් සියුන් සියුන් තත්යකට පැමිණලා තියෙනවා. කොතනකවත් ගොරෝසු තත්යක් නෑ වගේ. ඉතින් එහෙම ඉන්න අතරේදී මම මට තේරිලා තියෙනවා මම මේ ශරීරය තුලට හුස්ම රැල්ල දිගටම යනවා කියන ගතියක් තේරිලා තියෙනවා එකක් අනිත් එක නාඩි ඇඟ ඇතුලේ හැමතැනම වැටෙනවා කියන ගතියක් තේරිලා තියෙනවා අනිත් එක ඊළඟ එක පපුව හරිය විශාලම විශාල තද මේ ගල් ගෙඩියක් වගේ ස්වභාවයක් ඇති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඔය තුන ගැන තමයි මගේ පළවෙනි කමටහන ඔබ වහන්සේගෙන් මා ආරාධනා කරන්නේ. භවනාවේදී ඔය කියන ලක්ෂණ කොහොමද එහෙට මෙහෙට වෙන්නේවා ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා කොහොමද? ශරීරය තුල අපි හිතාන හිටියට මේක මේක හැම වෙලාවකම ප්‍රියකර විදිහටම තියෙන දෙයක් හැටියට හිතුණට එහෙම නැති දෙයක් බවට පත් වෙන්නත් පුළුවන්. මට මතකයි ධම්මජීව සාංශිකෙන් එක දවසක් එක මෑණි කෙනෙක් අහනවා සාංශ මම භාවනා කරනකොට මගේ කොන්ද පල්ලෙහාට පල්ලෙහාට පල්ලෙහාට යනවා. ඔලුව කඩාගෙන කඩාගෙන කඩාගෙන වැටෙනවා. සාංශය අහනවා එතකොට උපාසකම්මාගේ සිහිය මොකද කියන්නේ? සාංශ මට සිහිය හොඳට තියෙනවා. ඊට පස්සේ සාංශය ලස්සන උත්තරයක් දෙනවා. මේ ඇඟේ හැටි තමයි නැමෙන එක. ඒක සාමාන්‍යයි. ඒක ඒක වෙනස් කරලා තියන්න ඕනද එහෙම නැත්නම් ඒ තියෙන විදිහට මට හිත හදාගෙන ඉන්න පුළුවන්ද කියන එක විතරයි අපි දැනගන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ අපි භාවනා කරනකොට අපේ සිහියට ওই කියන එක එක දේවල් කොහොමද කියන්නේ අර අතරින් පතර වගේ රැන්ඩම්ලි මතු වෙන්න පුළුවන් ප්‍රකට වෙන්න පුළුවන් දැනෙන්න පුළුවන් කොහොම නමුත් අපිට ප්‍රධාන ඔබ්ජෙක්ට් එකක් තියෙනවනේ අම්මා ඔබතුමියට දැන් ඊට කලින් කියාපු හැටියට ආනාපානය තුල පළපදියම් වෙලා ඉන්න පුළුවන් තත්යක් තියෙනවනේ. එහෙමනම් මං හිතන්නේ නැහැ අර විදිහට අර නාඩි වැටෙන ඒවා ගැන ඉච්ඡර අවධානය යොමු කරන එක උමනාම දෙයක් හැටියට කියලා. ඊට වඩා ආනාපාන සතියත් එක්ක ඉන්න පුළුවන් නම් අර හිත උද්දච්චයට බර වෙන්න තියෙන අවස්ථාවන් ටික අඩු වෙන්න පුළුවන්. කොහොම නමුත් ශරීරය තුල තියෙන අර සැබෑ දුක ඕ මේ මේක තුල තියෙන සැබෑ ස්වභාවය තේරෙන්න පටන් ගන්න පුළුවන් ওই තියෙන තද ගතිය හරි මේ ඒවා දැනෙන එක ඒක සාමාන්‍යයි. ඒක ඇත්තටම අර අපි හිතාගෙන ඉන්නවට වඩා මේක තුල දුකක් තියෙනවා මේක අපි මේ කරගහගෙන එහෙම ගියාට සන්තෝෂයි හොඳයි හැඩයි බාබා බා කියලා ඒ වුණාට මේක තුල බලාපොරොත්තු නොවන විදිහේ ස්වභාවයන් තියෙනවා කියන එක ප්‍රකට වෙන්න පටන් ගන්න පුළුවන්. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. ඒක හරිම සාමාන්‍ය දෙයක්. එතකොට ස්වාමින් වහන්සේ ඒ ගතිය හුඟක් වෙලාවට නිකන් ඉන්න කොටත් දැනෙනවා. කොහොමද තමයි අපි සාමාන්‍යයෙන් ඉන්නවනම් බුදුහාමුදුරුවෝ කියන විදිහට අපිට චතුරාර්ය සත්‍ය නම් අවබෝධ කරගන්න තියෙන්නේ. ඒක තුල තියෙන්නේ දුකක්, දුක ඇතිවීමක්, දුක නැති කරන්නට උමනාකමක් වගේම දුක නැති කිරීමේ මාර්ගයක් කියන හතර විතරයි. ඒක මේක තුල ඔය කියන කාරණා තේරෙනවා නම් අපේ එතකොට ඒකේ එක එක කතාවක් තමයි අපේ සිහිය, අපේ අවධානය අපේ ශරීරය තුල කොහේ හරි දැනක තියෙනවා කියන එක. ඒකේ තේරුම අපි කර්මස්ථානයක් වශයෙන්ම කතා කරොත් එන්නේ ඒ වචන වලින්ම ප්‍රතිපත්තහණය තුළ ඔය කායනුපසනාව තුළ හරි වේදනානුපසනාව තුළ හරි කොහේ නමුත් තැනක අපේ හිත තැම්පත් කරගෙන ඒ කියන්නේ ස්වභාවික විදිහට තැම්පත් වෙන තැනට හිත පැමිණිලා තියෙනවා. ඒක හොඳ ලක්ෂණයක්. ඒක අර හිතාමතා කෘතිමව ඇති කරගත්ත දෙයක් නොවන හින්දා ඒක අපි මේ භාවනාව තුළින් අපිට ඉබේටම ලැබෙච්ච දෙයක් හින්දා ඒක හොඳ ලක්ෂණයක් හැටියට සැලකන්න පුළුවන්. මොකද එතකොට අපේ සාමාන්‍ය ජීවිතයේදී වුණත් වැඩ කටයුතු කරද්දී හිත එහෙම යන්න පුළුවන්, කලබල වෙන්න පුළුවන්. නමුත් අපේ හිත දන්නවා හිතාමතාම කරනවටත් වඩා ඊටත් කලින් ඊටත් පෙර ආතුව ස්වභාවික විදිහටම අර කියන තැනට ආවනම් මට මීට වඩා සහනයක් තියෙනවා කියලා. එතකොට මේකේ තේරුම අර සාමාන්‍ය ජීවිතය කරන කියන කටයුතු වලින් අයින් වෙලා ඒ ඒ ඒ ඒ දැනෙන ඒ දේ එක්කම ඉන්නවා කියන එක නෙවෙයි. ඒ සාමාන්‍ය ජීවිතයේදී වුණත් අපිට ආරක්ෂාවක් තියෙන ക്ഷേම භූමියක් ළඟ පාතක තියෙනවා. අපිට ආරක්ෂාවක් තියෙන නිදහස් නිවහල් තැනක් අපි ආසන්නයේ තියෙනවා කියන ලක්ෂණය වෙන්න පුළුවන් ওই මතුවෙන්නේ. ඉතින් ඒක එහෙම මතුවෙච්චාවයි යම් ඒකට එහෙම එහෙම තියෙන්න දෙන්න. ඒක මහ ලොකු කාරණාවකුත් නෙවෙයි. නමුත් ඒ දේ එහෙමම පැවතුනාට කමක් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ ස්වාමී අනිත් පොඩි ප්‍රශ්නේ තමයි ස්වාමින් වහන්සේ දැන් ඔය ඔබ වහන්සේ කියපු ධර්මතාවය බදාරපු ධර්මතාවය අනුව මට මේක හිතිච්ච එකක්. දැන් සමහරු ලෙඩ වුණාම ඒ ලෙඩේ හොඳ වෙන්න කියලා බෝධි පූජා කරලා ඉල්ලනවනේ. ඉතින් ඒකෙන් ගුණයක් ලැබෙනවද ස්වාමින් වහන්සේ? මම හිතනවා ඒ කරන අයගේ තමයි අහන්න ඕනේ ඇත්තම කියනවා. <laughs> මෙහෙම එකක් තියෙනවා කොහොම නමුත් මොහොතකට හරි විරාමයක් හැටියට අපේ හිතට සහනශීලී බවක් හිතට එනවා. ඇත්තටම කියනවා නම් ඕක එක්තරා විදිහක සොලියුෂන් එකක් වගේ දෙයක්. ඉතින් එතකොට හැබෑම කතාව කියනවා නම් අර අර ඒ අසනීපේ සම්බන්ධයෙන් තියෙන සංඥා ටික මම හිතන හැටියට මට තේරෙන හැටියට ඒ සංඥා ටිකේ දහස් ටික මොහොතකට අපේ හිතෙන් බැහැර වෙන්න පටන් ගන්නවා ඊට වඩා නිදහස් නිවහල් සිටවිල්ලක් ඇති කරගන්න පුළුවන්කමක් ඇති වෙන්න පුළුවන් ඉතින් එහෙම කරන එකේ මම දකින්නේ නැහැ වැරද්දක් තියෙනවා කියලා වන්දනා කරන එකත් එහාම සමානයි. ඒකේ කියන මම හිතන්නේ නැහැ ඒක ඒක තුල අර වැරද්දක් තියෙනවා කියලා. කාට නමුත් එහෙම කරන්න හිතෙනවා නම් එහෙම කළාට කමක් නැහැ අනුමೋದනා වෙනවා. ඒ ස්වාමීනි තෙරුවන් සරණයි බොහොම පිං. ප්‍රශ්න අහන්න අවසරයි. Um, <clears throat> ස්වාමීන් වහන්සේ උපදේශ දුන්න හැටියට මම ගිය සුමාන සක්මන් භාවනාව දෙපාරක් විතර කරා. Um, ගෙදර um, මීටර් 4ක් 5ක් වගේ තියෙන පොඩි කියන්නේ අර දිග තීරුවක් හදාගෙන මේ තමයි සක්මන් භාවනාව කරේ. මට ආනාපාන සති භාවනාව කරනවට වඩා අර පියවර ගැන යොමු කරන එක ටිකක් පහසුයි කියලා හිතුණා. ආනාපාන සතිය කරන්නේ මට හරිම අපහසුයි. මම කලිනුත් අර කියපු විදිහට හුස්ම හතරකට පහකට පස්සේ ගොඩක් එහෙට මෙහෙට යනවා. හිත ඒක ආයි ගන්න හරි අමාරුයි. නමුත් සක්මන් භාවනාව කරද්දී අර කියන්නේ විලුඹ කකුලේ දාරේ ඊට පස්සේ ඇඟිලි වැදෙනවා ඊට පස්සේ අනික් කකුල ඒක ගැන හිත යොමු කරන එකේ යම් කිසි පහසුවක් තේරුණා. තව අර කියන්නේ දැන් පොළවට කකුල වැද්දෙන සද්දේ කකුලේ ඇට කැඩෙනවා වගේ සද්දේ ඒ ඒවට හිත ගියා. නමුත් පොඩ්ඩ වෙලාවක් කරන්න පුළුවන් වුණා. අර මට පොඩි අපහසුාවක් වගේ දැනුණා සමිනාස් දැන් දැන් අර ඒ මීටර් පහ ඇවිදලා හැරෙන්න ඕනේ. ඒතකොට හැරෙනකොට අර ඒක පොඩ්ඩක් හැදෙනවා වගේ හිතුණා. දෙවෙනි පාර කරනකොට ඒක කමක් නෑ කියලා ඒ පියවර ටිකක් මම කියන්නේ පොඩ්ඩක් සිහිය දමලා ඒ හැරෙන් හැරිලෙන එක කරා. මට පළවෙනි සැරේ හිතුනේ මේක රවුමක් වගේ තිබ්බනම් මට හොඳයි මේ අර නිකන්. හැබැයි කියලානේ. ඔව් එහෙමයි. ඒ විදිහට ආනාපාන සති භාවනාව කරන්නත් වාඩි වුණා. මම මේ මේ එක සැරේයි ස්වාමීන් වහන්සේ වාඩි වෙන්න පුළුවන් වුණේ මේ මේ සුමානෙට. එහෙමයි. අර ගුණරතන හාමුදුරන්ගේ පොතේ තිබ්බ හැටියට මම මේ සැරේ උත්සාහ කරේ බිම වාඩි වෙලා අර පරයන්කෙන් ලෝටස් පොසිෂන් එකෙන් වාඩි වෙලා එහෙම කරන්න. මෙච්චර කල් කරේ මේ අර බෑක් රෙස්ට් එකක් තියෙන කුටුවක වාඩි වෙලා තමයි මෙච්චර කල් කරේ. මේ අර කොඳු ඇට පෙරට මේ නිකම්ම අර මේ ලෝටස් පොසිෂන් එකේ වාඩි වුණාම අර ඒ ස්වාමීන් වහන්සේගේ පොතේ තියෙනවා කොඳුයට පෙළ අර stack of coins වගේ එකින් එක එකින් එක ඒ විදිහට තියාගන්න කියලා. මට දැන් ස්වාමීන් වහන්සේත් දැන් වදාළපු විදිහට ඒක ටිකක් චුට්ටලාකින් කොන්ද නැමෙනවා, ඔළුව නැමෙනවා. ආයි ඒක හදා ගන්න ඕනේ. ඒ වගේ පොඩි ඒ අර ඒ පොස්චර් එක සැරෙන් සැරේට හදන්න ඕන. හ්ම්. හරි. එතකොට ඔය කියන අපි සක්මණෙන් සක්මණෙන් පටන් ගමුකෝ. සක්මනට ඔය කියන ලක්ෂණ ටික ඔබතුමීට පහළලා තියෙන එක ගැන මම සතුටු වෙනවා. එතකොට සක්මන තුලදී අපිට දැනෙන්න පුළුවන් ගොඩාක් දේවල් එළියට අරගෙන තියෙනවා. ඇත්තරම කියනවා නම් ඕකෙන් ප්‍රධාන වෙන්න ඕන නෝන ප්‍රධාන වෙන්නේ හැබැයිටම කිව්වොත් එහෙම අපිට ඒ දැනෙන කියන දේවල් වල තමයි අපේ සිහිය තිබිලා තියෙන්නේ. ඒක තේරුම මේ මොහොතේදී අපි වර්තමාන මොහොතේ ඉන්න විදිය ගැන ඉගෙනගෙන තියෙනවා ක්‍රියාකාරීත්වයක් එක්ක. එතකොට සක්මන් භාවනාව අපේ ජීවිතයේ තියෙන දේවල් අතර සිහිය අපි ගාවට ගෙනල්ලා දෙන්න කරන්න පුළුවන් හොඳම භාවනාවක්. ඒකෙන් තමයි හිතන්නේ සක්මන ගැන තියෙන වෙනම සූත්‍රයකුත් තියෙනවා චංකමනානිසංස කියලා. ඒකේ කියනවා සක්මනේදී ඇති කරගන්න ඒ හිතේ තැම්පත්කම බොහෝම කාලයක් yaadෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා සක්මන නැවත නැවත ඔය කියන ආකාරයට පුරුදු කරන එක හොඳයි. මොකද ඔබතුමිය වැඩ කරන වෙලාවකදී හෝ කමක් නැහැ. කොහේදී හරි කමක් නැහැ. අපි ට ඇවිදලා හරි අපි හිතමුකෝ එකෙන් හැටියට ඔබතුමිය සිහිය ගන්නට ඉගෙන ගත්තා කියලා සිහිය තියාගන්න ඉගෙන ගත්තා කියලා කකුල ස්පර්ශ වෙන දෙයක ඔය කියන ඇඟිල්ල වදින දෙයක හරි අන්න ඒ වගේ මොකක් හරි කාරණාවක මුල් මූලිකව එහෙම වුණා නම් ඔබතුමිය මේ ඉගෙන ගන්නේ අර කියන දේවල් වලදී හිත හැමේ කලබල වුණාට මට හිතට ආවරණයක් රැකවරණයක් කියන දෙයකට විඝාට එන්න පුළුවන් විදිය වගේ අන්න එහෙම දෙයක් අපි ගාවටම තියෙන විදිය අපිට තේරුම් ගන්න පුළුවන් කමක් හම්බ වෙවි. ඒත් එක ඕක ඕක විතරක්ම නෙවෙයි වෙන්න පුළුවන්. තියෙන ලක්ෂණ ටික ඕක තුල දැන් ඔය ඔය ඔලෝ ඕලාරිකම වගේ තියෙන ලක්ෂණ නෙවෙයි ඔය පහළ වෙලා තියෙන. මානසික අර වේදනාවේ පැත්ත ගැන ඊළඟට සංඥාවේ පැත්තවල් ගැන සංස්කාර වගේ දේවල් ගැන සහ විඥාන සිතිවිලි එන්නේ වගේ දේවල් ගැනත් අපි ඉගෙන කියා ගන්න පටන් ගනී. කොහොම නමුත් අර සක්මනේ කෙලවරට යනකොට සක්මනේ හැරෙනකොට එතනදී අර සිහිය කැඩෙන කිට්ටිය ඒක නෝටිස් වෙච්ච එක බොහොම හොඳ දෙයක්. එතකොට එතනදී ඒ සිහිය කැඩෙන්නේ මොකක් හින්දා වගේද කියන එක පොඩ්ඩක් ආය බැලුවොත් හොඳයි මං හිතන්නේ. ඒ කියන්නේ ඇයි එහෙම සිහිය කැඩෙන්න හේතුවක් තියෙන්නේ? ආන් ඒ වගේ. ඒ කියන්නේ අපේ සිහිය කොහෙන්ද පනින්න හදන්නේ? නැත්තම් මේ මායя කොහෙන්ද පන්නවන්නේ අපිව අපිව යටපත් කරන්න. හරි මොකක් හරි එහෙම දෙයක් වෙන්න කොහෙන්ද යන පාර හදාගන්නේ කියලා චුට්ටක් බලන්න. මොකද එතන තවමත් අපි කොහොමද කියන්නේ තවමත් අපි සතිමත් නැතුව ඇති. ඔය පහුගිය දවස්වල ධර්ම සාකච්ඡාවක් කරන්න කියලා අම්මල වගේ කතා කළා. ඊට පස්සේ එයාටත් එකක් මම කිව්වේ මම අර පහුගිය ටිකේ වැඩ කර කර ඉන්නකොට ඔය ටයිල් වගේ. ඇදහැරි ඉන්නකොට මම පල්ලෙහාට යනකොට මුකුත් කන්දෙන් පහළට යනකොට මුකුත් බරක් කරෙන්නේ නැහැ. සිතුවිලි එහෙමත් කරදර නැහැ. නමුත් කන්ද උඩට එනකොට තමයි ඔන්න ටයිල් ටිකක් කරේ තියෙන්නේ. එහෙම එනකොට එක්තරා සිතුවිල්ල නිරන්තරයෙන්ම කරදර කරන්න පටන් ගත්තා. ඒ වෙලාවෙදි විතරක්. මොකද එතනදී අර ශරීරයේ මහන්සියකුත් තියෙනවා, විහිසකර බවකුත් තියෙනවා, බරක් තියෙනවා. ඔය අතර හිත පනින්න තියෙන අවස්ථාවත් වැඩි උද්දච්චයට යන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ ඒ ඒ ඒ අර හැරෙන වෙලාවකදී හරි කමක් නැහැ මොන වෙලාවකදී හරි හිත පනිනවා නම් ඒ පණින විදිහට ඉස්සෙල්ලම සාදර වෙමු කැමති වෙමු. කැමති වෙලා ඒක වෙන දෙයක් නෙවෙයි අපි කරන්නේ. ඒ කැමති වෙලා බලනවා ඒ තේරුම් ගන්න උත්සාහ කරනවා. ඇයි මේ හිත පණින්නේ? කොහොමද පණින්නේ? මොකක් හින්දාද පණින්නේ? ආන් ඒ ටික අපි ඉගෙන ගන්න බලමු ඕනේ. ඊළඟට පරයන්කය තුල ඔය කියන විදිහට පොස්චර් එක තේරෙන්න පුළුවන්. දැන් ඒ විදිහට භාවනාවට වාඩි වුණේ මුලදිම නම් ඔය විදිහට අර ලක්ෂණ ටික පහළ වෙන්න පුළුවන්. කොහොම නමුත් කාලයක් තිස්සේ අපි කරගෙන යනකොට අපිටම ඔය කියන පොස්ට් එකේ දැන් මූලිකව දැන් ප්‍රාන්තේ පොතේ ලියලා තියෙනවා අර කොයින් තියෙන හැටියට කොඳු මෙහෙම ඍජු වෙලා <laughs> මෙහෙම තියාගන්න ඕනේ කියලා. නමුත් අපි අර තාමත් අපි කියමුකෝ මේකට සූටබල් නෑ කියලා. අන්න ඒ වගේ දෙයක් තියෙන හින්දා තාමත් අපි බාහිරින් අපේ ශරීරේ හදන්න සකස් කරන්න උත්සාහ කරනවා වගේ දෙයක් තියෙන්නත් පුළුවන්. ඉතින් මූලිකව එහෙම වාඩි වුණාට කමක් නැහැ. ශරීරයේ ස්වභාවිකවම නමිශීලී වෙනවනම් නැමෙනවනම් නැමිතාවයි. ඕක ගානක් නැහැ. අර පහුගිය ටිකේ මම කට්ටියට කියව වචනය තමයි වයසත් එක්ක වයසට යමු කියන්නේ. ඒ වගේම තමයි ඕක ඉතින් ඔය ශරීරය නැමෙනවනම් ඕක ඉතින් එහෙම වෙනවනම් ඒකත් එක්ක අපි සාදර වෙමු. ඒකට කැමතියි. නමුත් වැදගත්කම තියෙන්නේ ඒ ඒ නැමෙන වීමත් එක්ක බාගදා අපිව නිඳට අරගෙන යන්න පුළුවන්. එහෙම එකක් වෙනවද නැද්ද කියලා පොඩ්ඩක් බලන එක. ඒ කියන්නේ මූලික කමඨාන අපිට මරක තියෙනවාද නැද්ද කියන එක ගොඩක් වැදගත් වෙනවා. එතකොට ඒකට අර හිත හිත ඔබතුමීට මූලික කමඨානට ගන්න ඕනද? නැත්නම් මූලික කමඨානට එනවද? ආන් ඒ වගේ දෙයක් ඊළඟ මොහොතකදී බලනවා නම් හොඳයි. ඒ වගේම සක්මනේදී අඩිය ගැන අපි හිතමුකෝ ફોકસ කරන්නම ඕනද? එහෙම නැතිනම් නිරන්තරයෙන්ම අඩිය තියෙනකොට හිත ඒ කියන තැනට පතිත වෙනවා. ඒ කියන තැනත් එක්ක හාමු වෙනවද? ඒ කියන තැනත් එක්ක ඒ ස්පර්ශයත් එක්කම හිතත් ඒ විදිහටම ස්පර්ශ වෙවි යන්න උත්සාහ කරනවාද? එහෙම නැත්නම් මේ මේ ස්පර්ශය හොඳට ලැබුණා අනිත් එක හොඳට ලබා ගන්න ඕන කියලා කකුල හදන්න යනවාද? ආන් ඒ වගේ ටික පොඩ්ඩක් තව පොඩ්ඩක් කොහොමද කියන්නේ විමර්ශනයට ලක් කරලා බලන්න. එතකොට ඔබට තව තවත් අර අපේ හිත ඔය කියන මම ආයනේ පැත්තෙන් අපිව ඇදලා දාන පැති ටිකක් ගැන තව ටිකක් අහුවෙන්න පටන් ගන්න. බොහොම හොඳයි කමටහන් වටනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ගොඩක් පිං සිද්ධ වෙනවා. හරි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම මේ කමඨාන් විස්තරේ ලිව්වා. සම්දුද්දන උදේ සාමාන්‍ය මම හැමදාම උදේ හවස බුදුන් වඳිනවා. බුදුන් වඳලා මෛත්‍රී භාවනාව කළා. සමාධවසර කරුණා භාවනාවක් කරනවා. භාවනාවට යොමු වුණා. වෙනදට වඩා ඉක්මනින් හිත තැම්පත් වුණා. ඊට පස්සේ ටික වෙලාවකින් ගැඹුරු ලිඳක් වැනි දෙයක් පේන්න ගත්තා. ඒක මේ කෙලවරක් නෑ. නමුත් අඳුරකුත් නැති දෙයක්. ඒක ටිකක් සුලියක් වගේ කැරකෙන ස්වභාවකුත් දැනුණා. වරින් වර ඒක නොපෙනී යනවා. ඊට පස්සේ ආයේ ඒක ඊට පස්සේ කය නොදැනී යනවා. පස්සේ සිතුවිලි දැනෙනවා. ඒ අතරෙම ඉතින් ස්වාමීන් වහන්සේ ආපහු සිතුවිලි වලට එනකොට කමටහන් විස්තරය ලියන්න ඕන කියලා මතක් වුණා. ඊට පස්සේ ඊට පස්සේ කය දැන් වන් ආයි හිත තැම්පත් වුනහම කය දැනගන්න ඕනේ කියලා හිතුවත් කය කොහොමටවත් දැනෙන්නෙම නැති තත්ත්වයටපත් වුණා. මේ විදිහට විනාඩි 45ක් වගේ හිටියා ස්වාමීන් වහන්සේ. ඒ සඳු දවසේ ඊට පස්සේ සාමාන්‍යයෙන් අනිත් දවස්වලත් මම දැන් අලුතින් පාන්දරින්ම නැගිටලා භාවනා කරන්න පුරුදු වෙලා ඉන්නවා. මම ගිය සතියේ ස්වාමීන් වහන්සේට කිව්වා හිත තැම්පත් කරගන්න ටිකක් අමාරුයි කියලා ඒ පාන්දරට. නමුත් මේ සතියේ ටික වෙලාවක යනකොට හිත තැම්පත් වුණා. ශබ්ද ඇහුණත් සිතුවිලි ආවත් ඒව ගැන හිතන්නේ නැතුව ටිකක් වෙලාවක් ඉන්නකොට ආනාපාන සතියට ඉබේම යොමු වුණා. ඊට පස්සේ කිසිවක්ම දැනෙන්නේ නැතුව හිටියා. ඊට පස්සේ ගැන බලාගෙනම හිටියා. දැන් මම සාමාන්‍යයෙන් ජීවිතේ ඉන්නකොට මට නිතරම මේ මගේ ජොයින්ට්ස් මේ රිදෙනවා. නමුත් දැන් ඒ මම සමාලාවට පැයක් විතර ඉන්න වෙලාවල් තියෙනවා කිසිම වේදනාවක් අයේ දැනෙන්නේ නැහැ. ඒ විදිහට සමහර දවස්වල විනාඩි 45ක් පැයක් ඉන්න දවසුත් තිබුණා. නමුත් ඒ ගිය සතියේ ඒ අතරේ සමාලාවට හිත භාවනාවට ගන්න බැරි දවසුත් තිබුණා ස්වාමීන් වහන්සේ. ටිකක් අර වැස්ස දවස් වගේ වෙනකොට ටිකක් පොඩි නිදිමතක් වගේ එන දවසුත් තිබුණා. ස්වාමීන් වහන්සේ ගිය පාර කිව්වා දැන් සිතුවිලි වලට යනකොට සිත ඒ සිතුවිල්ල කොතනින්ද පටන් ගත්තේ කියලා සිහි කළ බලන්න ආපස්සට කියලා. නමුත් සමහර ඒවා නම් එහෙම සිහි කරක් සිහි කරගන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ. ඉතින් මට දැනෙන විදිහට ස්වාමීන් වහන්සේ කලින් සතිවලට වඩා ගොඩක් හොඳයි කියලා දැනෙනවා. මම සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් මම මේ සක්මන පුරුදු වෙලාම නැහැ මට ටිකක් ඒ සක්මන් භාවනාව කරනකොට කලින් නිදිමත ගතියක් දැනෙනවා මොකද මට ටිකක් ඇස් වහගෙන වගේ යන්න බලනවා. ඉතින් ඉතින් සායනන්ත දැන් මම ස්වාමිනාංශයේ සතියේ කිව්ව විදිහට සක්මන් භාවනාව කරනවා. දැන් ඇත්තටම අර විලුඹ හොඳට වදිනවා තේරෙනවා. දැන් හැරෙනකොට මම හැරෙනවා කියලා හිතලා ඒ හැරෙන විදිහට කකුල අරගෙන හැරෙනවා ඒකටත් හිත යොමු කරගෙන දැන් මට පොඩි නිදිමතක් වගේ එනකොට සක්මන් භාවනාව කරලා තමයි ආයි වාඩි වෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට සාර්ථකයි කියලා හිතෙනවා. දැන් ඒ විදිහට භාවනාව කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. අම්මා මට ඔතනදි කිව්වා වචන කීපයක් හිත තැම්පත් වුණා කියලා. ඒ තැම්පත් ඔව් ඒ තැම්පත් වීම ගැන ඒ තැම්පත් වුණා කියන එක තාප්පට විස්තර කරන්න. තැම්පත් වුණා කියන්නේ ශාමිනාංශ කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. මොකුත් හරිම සැහැල්ලුයි. කිසිම කය දැන් මෙහෙම මම මගේ ඇඟ ගැන ඒ තියෙන විදිහක් හරි උත්සාහ කරත් සිහි කරන්න ඒක දැනෙන්නේ නැහැ. කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. නිකන් වාඩි වෙලා ඉන්නවා විතරයි දැනෙන්නේ. එහෙමයි. එතකොට වාඩි වෙලා කියලා දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔව්. ආ ආ ආ එතකොට එහෙම එහෙම එහෙම ඒ කියන ওই කියන වටපිටාවේ මොහොතක් හරි ඒ කියන යම් වෙලාවක් ඉන්නකොට තමයි ඊළඟට සද්ද ඇහෙනවා නම් ඇහුනේ එහෙමදම එහෙම සද්දයක් කියලාත් ඇහෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ වෙලාවට මොකුත්ම නැහැ. දැන් සමහර දවස්වලට මට නෑ භාවනාව ඉවර වෙලා නැගිටින්න කියලාවත් හිතෙන්නේ නැහැ. හ්ම්. එහෙම දිග්ගටම ඉන්න වගේත් හිතෙනවා. හ්ම්. එතකොට ওই තැනට එන්න කලින් මොකද්ද කළේ? කලින් ස්වාමිනාංශ හුස්ම රැල්ල ගැන බලාගෙන හිටියා. එහෙම. එතකොටම ඒ හුස්ම රැල්ල හුස්ම වාර කීයක් යනකම් බලා ගන්න පුළුවන් වුණාවද? සාමාන්‍යයෙන් හුස්ම රැල්ල සමහරලාවට නම් හතර පහ වතාවක් වගේ වෙනකොට එහෙම සංසුන් වෙන ගතියක් තිබුණා. සමහර දවස්වල නම් ඊට වඩා ටිකක් වැඩි වෙලාවක් විනාඩි 10ක් විතර වගේ එහෙම කරගෙන යනකොට සංසුන් වෙන වෙලාවලුත් තිබුණා ස්වාමීන් වහන්සේ. ඒක හරියටම නිශ්චිතව කියන්න බෑ. හ්ම් හ්ම් හ්ම්. එතකොටම ඔය කියන මුකුත් නොදැනී යන තැනට එනකොට ඒක අතරතුර හුස්මක් නොතිබිලා තිබිලා මුකුත් නැහැ කියලා තේරුණාද? එහෙම නැත්නම් හුස්ම අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා නොතේරී ගියාද? අඩු වෙලා අඩු වෙලා ගිහින් නොතේරී ගියා ස්වාමීන් වහන්සේ. මුලදී නිකන් හුස්ම රැල්ල වදිනවා තේරුණා, රස්නයක් වගේ තේරුණා. පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් හුස්ම රැල්ල නොදැනී යන ගතියක් තේරුණා. ඒත් එකම ශරීරේ ප්‍රකට වෙන්නත් ගත්තද? නැහැ ස්වාමීන් වහන්සේ. එකම දවසක් මම ස්වාමීන් වහන්සේ අර ටිකක් ඇඟ ඉස්සරහට නැමුණා. ඊට පස්සේ ටිකක් අර භාවනාව ටිකක් මේ එතන හිත මේ කලබල වුණා වගේ එහෙම වුණා. පස්සේ මම ඉතින් ආයෙත් ඒ විදිහටම හුස්ම රැල්ල දිහා බැලලා හිත සංසුන් කරගෙන ඉතියා එක දවසයි එහෙම වුනේ. හ්ම්. එතකොටම දැන් ඔය ඔය කියන හුස්මත් එක්කම හුස්මත් එක්කම ජීවත් වෙන්න අපි හිත හදාගත්තානේ. ඒ කියන්නේ හුස්ම පටන් ගන්න වෙලාවට හුස්ම පටන් ගන්න තැනේ ඉඳලම හුස්ම පවතිනකොට ඒ පවතින වෙලාවෙදිත් නැති වෙලා යනකොට ඒ කියන්නේ ආස්වාසය නම් ආස්වාසය නැති වෙලා යනකොට ඒක නැති වෙලා යන තැනටත් එන්න අපි හිත හදා ගන්නකොට ඊට සාපේක්ෂකත්වයේ තුල ඒ ඒකත් එක්කම අපේ ශරීරය තුලත් යම්කිසි විදිහක ක්‍රියාත්මක භාවයක් සිදු වෙනවා කියලා එකක්වත් අහු වුණාමද? නෑ ස්වාමීන් වහන්සේ අර අර අර කලින් මුලම දවසේ සඳුදා තමයි ස්වාමීන් වහන්සේ නිකන් අර ලොකු දෙයක් අර පහලට කරගෙනවා කරනවා වගේ ලොකු ලිඳක් වගේ දෙයක් ආලෝකයක් එක්ක ආලෝකයක් කියන්නේ නිකන් කහ පාට නෙමෙයි නිකන් රතු පාට නිකන් තැඹිලි පාට වගේ අන්න එහෙම දෙයක් දැක්කේ ඒ සංසුන් වෙලා ඒ වගේ ඉන්න වෙලාවක ඊට පස්සේ එහෙම කිසි දෙයක් දැනුන්නේ නෑ ස්වාමීන් වහන්සේ. අම ආයේ ඊළඟට භාවනා කරනකොට කොහොමද අපි හිතමුකෝ දැන් පරයන්කය තුළ තියෙන කාලය තුල ඔය කියන එක සමහරක් විට පරයන්ක කාලය චුට්ටක් අඩු කරලා සක්මන් කාලය ඒ අතරට එකතු කරන්න පුළුවන් නම් හොඳ වෙන්නත් පුළුවන්. පොඩ්ඩක් නිකන් උදාහරණයක් ඇටියට වගේ දැන් අපි හිතමු විනාඩි 10ක් පරයන්කේ ඉඳලා ආය විනාඩි 5ක් විතර සක්මන් කරනවා ආය විනාඩි 10ක් පරයන්කේ ඉන්නවා ආය විනාඩි 5ක් සක්මන් කරනවා අන්න ඒ වගේ දෙයකට පොඩ්ඩක් මාරු වෙලා බලන්න අපි දන්නේ නැහැ මනස අපිව එක විදිහකට අර යම් යම් දේවල් නොතේ කොහොමද මං කියන්නේ තේරුම් තේරුම් තේරුම් ගන්නවා එහෙම කියන්නේ තේරුම් ගන්න අවස්ථාව දෙන්නේ නැතුව අපිව යම් යම් තැනකින් ස්කිප් කරලා වෙනත් තැනකට දානවා හරි මොකක් හරි එහෙම සංඥාවක් තියනවාද කියලා පොඩ්ඩක් හිතෙනවා මට ඒක හින්දා එහෙමයි පොඩ්ඩක් බලන්න ඕනේ භාවනාව තුළ එහෙම වෙනවද කියලා ඊළඟ වතාවේදී අර දැන් දැනට ওই කියන හැටියට පෞද්ගලික සතියට වඩා මේ වතාවේදී අර පිටිවිලි වලින් තියෙන ඒ කරදර වලින් අඩු වෙන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. අම්මා කිව්වා ආපස්සට යන්න පුළුවන්කමකුත් තිබිලා තියෙනවා. නමුත් ඒකේ මුල කොහොමද කියලා හොයාගන්න බැරි වුණා කියලා. කමක් නැහැ. ඔව්. දැන් එතකොට සිටිවිලි වලින් ඒ තරමේ වදයක් කරන්නේ නැතුව එහෙම නැත්නම් සිටිවිලි වදයක් කරගන්නේ නැතුව ඉන්න පුළුවන් තරමට අපි හිත හදාගෙන තියෙනවානේ. ඒකෙන් හින්දා ඊළඟ මොහොතේ බලන්න ඊළඟ කාලෙදී භාවනාවේදී අපි ওই ආනාපානයම බලන්න හිතට බල කරලා තියනවාද? ඒ කියන්නේ අනික් දේවල් ටික බැහැර කරලා මේක විතරක්මයි මේව කරන්න මේක විතරක්මයි අල්ලගන්න යන්නේ කියලා. එහෙම හිතලා එහෙම එහෙම අදහසක් තියාගෙනද වාඩි වෙන්නේ කියලා පොඩ්ඩක් පොඩ්ඩක් නෝට් කරලා බලන්න පොඩ්ඩක් ස්පර්ශ කරලා බලන්න කියලා මම යෝජනා කරනවා. ඒත් එක්කම ඒ ආනාපානේ නැති වෙලා යනවනම් ඒ නැති වෙලා යන්නේ ස්වභාවික නැතිවීමකට කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක ඒක ඇත්තටම සමහරකට ආනාපානේ අපිට අර නහයට තේරෙන තරමේ ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. ඒ වුණාට සමහර විට ශරීරයේ පැත්තෙන් යම් කිසි විදිහක චලනයක් එක්ක තියෙන චූටි කාරණාවක් තියෙන්නත් පුළුවන්. හැබැයි තාමත් අර අපි හිතලා තියෙනවා නම් ආනාපානයම එකමටම ඉන්න කියලා සමහර විටක ඒක එක්තරා විදිහකට අර කුටිම් භාවයක් තියෙනවා දෝමන්දා කියලාත් මට පොඩ්ඩක් හිතෙනවා. ඒක හින්දා අපි බලමු මේ සතිය බලමු මොකක් හරි එහෙම එකක් තියෙනවද කොහොමද ඒක අල්ලගන්නවා නම් එහෙම එකක් තියෙනවද කොහොමද කියලා. ඊළඟ දවසනේ බලන්නකො භාවනා කරනකොට තුට්ටක් මේ භාවනා කරන කාලය තුළ ඔය කියන නොතේරී යන ප්‍රමාණය කලින් අර ඒ තියෙන ලක්ෂණ ටික හොඳට තේරුම් ගන්න බලන්න. ඒකට අනුපාණය එක කොහොම පැමිණීමක්ද එන්නේ ආනාපානයේ ඒකේ සිදුවෙන අඩුවීම කොහොම අඩුවීමක්ද වෙන්නේ අන්න ඒ වගේ ලක්ෂණ ටික හොඳට තේරුම් ගන්න බලන්න එහෙම එහෙම කරලා ස්වාමිනාන්ද මට මට සමහරලාවට එහෙම නොදැනෙන වෙලාවට වෙන දෙයක් තමයි දැන් ඔළුව ටිකක් බරයි වගේ බෙල්ලට දරා ගන්න බෑ වාගේ නිකන් අර බැලන්ස් නැතුව වගේ හෙලවෙන ගතියක් පොඩ්ඩක් එනවා. ඉතින් ඒක ටිකකින් හරි යනවා. කියන්නේ ඒක ඔළුව පසුබිම් අරමුණු කරන්නේ නේද? අපහසුතාවයක් දැනෙන්නේ නැහැ ස්වාමිනාංශයක. එහෙමයි. ඔබතුමී කොහොමද නාසිකාග්‍රේනේ? ඔව් නාසිකාග්‍රේනේ. එහෙමයි ස්වාමිනාංශ. එහෙමයි ස්වාමිනාංශ. රයිට්. ඒකෙන් තමයි අවුල තියෙන්නේ. හරි. අම එහෙමනම් නාසිකාග්‍රේ ඇත්තටම අරමුණු කරන එක හොඳයි. නරක නෑ. ඒක ඇත්තටම හොඳ දෙයක්. සමහර විටක අපිට ඔය කියන අර ඕකට අපි කියමුකෝ ફોકસ කරනවා කියලා කියන්නකෝ. එල්ලේකට යනවා කියලා කියන්නකෝ. ඒ එල්ලේකට යනවා කියන ඒ කාරණෙත් එක්ක අපේ හිත කෝණික භාවයකටපත් වෙන්න ඉඩ හදා ගන්නවා වෙන්න පුළුවන්. එතකොට අර ඒකාකාර කෝණික භාවයක් ඇති කර ගන්නවා. එතකොට ඒක නිකන් අර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියනවට වඩා පරිමුඛේහි සතින් උපට්ඨපෙත්වා කියන වචනයට කිට්ටු වෙන්න පුළුවන්. ඒ කියන්නේ කේන්ද්‍රගත කරගත්ත තැනකට තමයි අපි සිහිය යොදවන්නේ. ඒත් එක්ක ඊළඟ අවස්ථාවේදී අපි බලන්න ඔය කියන මනසට කරන ඒ ඒ ඒ ඒ ඒ ඒ විදිහේ කරන මේ මොකද්ද කියන්නේ අර යොමු කිරීම ඒ කෝණිකත්වයෙන් සුට්ටක් නිදහස් වෙන්න බලන්න මුලදී අපි සිහිය අල්ලගන්න නැත්නම් හුස්ම අල්ලගන්න සිහියට තැනක් හොයාගන්න ඔය කියන නාසිකාග්‍රේ මෙනෙහි කරන්නේ හොඳයි නරක නැහැ පැහැදිලිවටම හොඳයි අවංකවම මම කියන්න ඕන හැබැයි ඊට පස්සේ ඒ තියෙන කෝණිකත්වයෙන් අපි චුට්ටක් නිදහස් වෙන්න බලමු. හැබැයි අපේ මනස අපිව යොමු කරයි මේක තමයි මම මෙච්චර කාලයක් කරපු එක ඒකින්ද මේකටම යන්න ඕනේ කියලා. එහෙම නොවෙන හින්දා අර අපේ අපේ අර තියෙන දැඩි අදිෂ්ඨානේ නැත්නම් වීරියත් එක්ක ඔය කියන විදිහේ සැලවීමකට අපි ලක් වෙන්න පුළුවන්. මොකද හිතට ඒ තැනම අල්ලන්න මේ වෙනකොට බැරි වෙන්න පුළුවන්. මොකද කෝණිකත්වයේ තුල හිත තියාගන්න එක හිත පැත්තෙන් ඊළඟ ඊළඟ අධීරවන් වලට යනකොට හිතට කරදරයි යන්නේ. මොකද හිත කියන්නේ ඇත්තටම මේක විවෘත දෙයක්, ප්‍රභාස්වර දෙයක්. මේක කෝණික දෙයක් නෙවෙයි. අරගෙන බලන්න අඟුත්තර නිකායේ එකේ සූත්‍ර තියෙන්නේ. එතකොට හිත විවෘතයි, ප්‍රභාස්වරයි. චිත්තං රාජා රතුපමං කියද කියන්නේ. හිත හරියට රජුරුවන්ගේ යානයක. එයා හරි ප්‍රභාස්වර දෙයක්. එතකොට භාවනාව තුළ විහිප වැටීම තුළ බුදුහාමුදුරුව අපිට උගන්වන්නේ හිතේ විවෘත භාවයක්. විවටෝ විරෝචති නෝපටික්කන. මේක විවෘත වෙනකොට තමයි මේක තුල තියෙන සැබෑ ධර්මතාව ටික අර විපස්සනා ගුණ ටික මතුවෙන්න පටන් ගන්නවා. අන්න ඒකෙන්ද ඊළඟ මොහොතදී ආම බලන්න ඔය හුස්ම එක පුළුවන් නම් බලන්න ශරීරය ඇතුළට එන්න. අර කෝණිකව කරන ඒ ඒ අවධානයේ මූලිකව හොඳයි අම්මා. ඒක ඇත්තටම හොඳ දෙයක්. නරකක් නෑ කිසිම විදිහකට. නමුත් ඊළඟට බලන්න ඔය ඔය හුස්ම නාසිකාග්‍රය තුල විතරක් නෙවෙයි වෙන්න පුළුවන් දැනෙන්නේ තේරෙන්නේ. ඒක මුලින්ම කරන්න ඕන දෙයක් වෙන්න පුළුවන්. ශරීරය ඇතුළේ යම් යම් කොටස් වල ඔබ තේරෙන්න පටන් ගන්න පුළුවන්. අන්න එතකොටම අපේ සිහියේ පරාසය නැත්තම් සිහිය සිහිය ඇති කරගන්න පුළුවන්, සිහිය විහිදුවා ගන්න පුළුවන් ප්‍රමාණය වටපිටාව වපසරිය වැඩි වෙන්න පටන් ගන්නවා. මුලදී අපිට ඇත්තම කියනවා නම් මේ වෙනකොට තියෙන නාසිකාග්‍රේ විතරයි නේද? නමුත් අස්සකදී අහුවේ ඔයිට වඩා ගොඩාක් දැන් තව මේ ශරීරය ඇතුලේ තියෙනවා කියන්නේ. හොඳයි. අන්න එතකොට ඒ කියන සනුත් එක්කම අපි උත්සාහ කරමු ඔය කියාපු විදිහේ දේවල් මොනවද වෙන්නේ කොහොමද සිද්ධ වෙන්නේ ආන් ඒ කියන කාරණා. ඉතින් අම අර අර සමායන ස්වාමීන් ඔව් සමායන ස්වාමීන් ඒ කියන්නේ දැන් නහයෙන් හුස්මරල්ල ගත්තාම ඇතුළට ගිහිල්ලා පෙනහළු වලට ගිහිල්ලා එනවා කියන එහෙම සිතුවිල්ලක්ද? එහෙම දැනීමක්ද කරගන්න ඕනේ? එහෙමයි. ඒ කියන්නේ අපි මූලිකව අර කියන නාසිකාග්‍රය තුලට නාසිකාග්‍රයටම අරමුණු කරලා තියෙන එක හොඳයි අපිට හුස්ම හොයාගන්න උවමනාව නම් නමුත් ඔය හුස්ම දැනෙන්න පුළුවන් ශාරීරික අභ්‍යන්තරයේ තව කොහේද තැනක එහෙම අභ්‍යන්තරයේ තැනකට හිතට නිදහසේ දුවලා බලන්න පුළුවන්කම තියෙද්දි අපි අර නාසිකාග්‍රයම බලන්න බලහත්කාරකම් කරන හින්දා වෙන්න පුළුවන් කියලා මම හිතනවා අර අර හිසේ සෙලවීමක් වගේ දෙයක් වගේ දෙයක් ප්‍රකට වෙන්න බලන්න. ඇති වෙන්න බලන්න. මොකද අර අපි බාහිරින් අම්ම කරන්න උත්සාහ කරනවා මට ඕන දේ. නමුත් භාවනාව තුළ අපිට අර අනාත්මය මතුවෙන්න පටන් ගන්නවා. එතකොට ඒ මතුවෙන අනාත්මයට අපි රුචි නෑ වගේ. ඒ වෙනුවට මම අර මට ඕන දේ කරන්න චුට්ටක් උත්සාහ කරනවා වගේ තියෙන අහිංසක බවක් තියෙන්න පුළුවන් අපිට. ඒත් එක්ක ඊළඟ භාවනාව තුළදී ඔව් බලන්න පටන් ගන්න ඔය කියන නාසිකාග්‍රය තුලින් නමුත් ඊට පස්සේ මනසට ගලාගෙන යන්න දෙන්න බලන්න ශරීරයේ අභ්‍යන්තරේ ඒ යන තැන් වලට. ඒ ඒවත් එක්කම හදාගෙන යන්න බලන්න. එහෙමයි. එහෙමයි. බොහොම හොඳයි. එහෙමයි ශාවිනාංශ. හොඳයි ශාවිනාංශ බොහොම හොඳයි. බොහොම පිං ශාවිනාංශ. පෙරවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. සයන්හස දැන් පැවති කමඨහන් දේශනාව තුළ ප්‍රශ්නයක් අහන්න හිතුණා. ඒ පිළිබඳව අහන්න සයන්හස. අහන්න අහන්න. දැන් අර නාසිකාග්‍රයේ දැනෙන එක තව තමන්ගේ කය තුලින් දැනෙන තැනක් තියනවාද කියන එක ගැන විමසන්න කියලා ඔබ වහන්සේ දැන් දේශනා කරා. සයන්හන්ස ඇත්තටම නාසිකාග්‍රයේ ආශ්වාස ප්‍රාශ්වාසයේ මුල් කරගෙන භාවනාව පටන් අරගෙන ටිකකින් උදරයේ පිම්බීම හැකිලිම ශරීරය තුලින් ප්‍රකට වෙනවා සයන්හන්ස. ඇත්තටම එතකොට හිතට එනවා මම දැන් කරන්නේ නාසයේ වැදෙන හුරන්ඩල්ලයි බලන්නේ කියලා අරකට හිත දෙන්නේ නැහැ සයන්හංශ. නමුත් නාසයේ හුරන්ඩල්ලට වැඩියෙන් අර උදරේ පිම්බීම හැකිලිම දැනෙන්න ගන්නවා ඒ වෙලාව. ප්‍රකටයි සයන්හංශ. එහේ එතකොට මම ඒක ඇත්තටම කලිනුත් ඒක දැනিলা අහන්න ඕන කියලා හිතුණු දෙයක්. මේ වෙලාවේදී එතකොට ඒ දේ සුදුසුයිද කියලා ඔබ වහන්සේගෙන් විමසන්න කැමතියි. ඇත්තටම එහෙම එකක් තියෙනවා. මොකද ඔය තමයි ස්වභාවික විදිහට අපේ සිහිය අපිට අපිව අරගෙන යන පැත්ත ඇත්තටම කියනවනේ. එතකොට ඔය ඔය අරගෙන යන්නේ අර බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන අධිකරණ සූත්‍රයේ තියෙන කාරණා ඔස්සේම තමයි. නමුත් අපි තාම ඒක ඒ විදිහට යනවා කියලා තේරුම් ගන්නේ නැහැ. කොහොම නමුත් වැඩේ තියෙන්නේ මෙහෙමයි. මගේ තියෙන උවමනාවට අනුව කටයුතු කරනවට වඩා ස්වභාවිකව මතුවෙන දේත් එක්ක සිහිය ඇති කරගන්න ඒත් එක්ක සතිමත් වෙන්න ඉගෙන ගන්නවා නැත්නම් හුරු වෙනවා පුරුදු වෙනවා ඒකට හා වෙනවා ඒකට මුහු වෙනවා කියන අදහසයි වැදගත් වෙන්නේ. එතකොට විශේෂයෙන්ම ඔය වගේ එක තැනක් දෙකක් මතුවෙනවා නම් ඒ එක තැන දෙකත් එක්ක හිත තැම්පත් කරගෙන ඉන්න විදිහේ සිතුවිල්ලක් ඇති කරගෙන ඒ ඒ විදිහේ අරමුණක් එක්ක ඉන්නවනම් මම හිතනවා අර හිතේ තියෙන අර කෝණිකත්වයෙන් අපි නිදහස් වෙලා අපි අර විවිධ වටපිටාවකට එන්න පටන් ගන්නවා. ඒක හරියට නිකන් ඉස්සෙල්ලම මොහොන්ද මම කියන්නේ. අපි හිතමුකෝ මොකක් හරි කණුවක් ගාව පින්තූරයක් ළඟටම වෙලා බලාගෙන ඉන්නවා වගේ මුලදී. පස්සේදී අපි චුට්ට චුට්ට චුට්ට චුට්ට පස්සට යනවා. පස්සට පස්සට ගිහිල්ලා ඒ කණුව තුල තියෙන ඒ නැත්තම් ඒ ප්‍රදේශයේම තුල තියෙන අර ලොකු පික්චර් එක ලොකු ලොකු කින්තූරෙම බලන්න පටන් ගන්නවා වගේ නිකන් අන්න එහෙම උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම අන්න ඒ වගේ තේරෙන්න පුළුවන්. ඉතින් ඒ ඒ වගේ ලක්ෂණයක් හොඳයි අම්මා. ඕක එතකොට අපි ඉඳලා තියෙන්නේ ආනාපානයත් එක්කම තමයි. නමුත් අර හිතේ තියෙන කෝණිකත්වයටයි යන්න කියලා තියෙන්නේ. හිත අපි අර අපේ අර හිතට කියලා තිබ්බ ආරාධනා කරලා තිබ්බ අර එක තැනකටම අර ફોકસ කරන්න කියලා තිබිච්ච ඒ අදහසටයි මේ කියන්න දීලා තියෙන්නේ. මම සලකනවා මම හිතනවා ඒක හොඳ දෙයක් හැටියට කියලා. එහෙම වුණොත් එහෙම අපි ශාරීරිකව බලපෑමක් කරන්නේ නැති හින්දා. මොකද මම දැකලා තියෙනවා භාවනා කරනකොට සමහර අයත් දැන් නාසිකාග්‍රේම අරමුණු කරගෙන විතරක්ම භාවනා කරන්න වුණාම අර ගොඩක් වෙලාවට අර නහය ගොඩක් ඉස්සරහාට කරගෙන වගේ ආනපානෙ හොයාගෙන හොයාගෙන හොයාගෙන යනවා වගේ. එහෙම ලක්ෂණ මම දැකලා තියෙනවා. හරි අහිංසකයි ඒ අය. ඒ වුණාට ඊට වඩා එයත්තුන්ගෙන් අහනකොට ආනපානය වෙන කොහෙට ප්‍රකට වෙනවද නැද්ද කියලා කියනවා. ආ ඕසාස මේ මෙහි මෙහෙම දැනුණා. ඒ වුණාට ඉතින් අපි කරන්නේ අර අතන අතන බලන එක විතරයිනේ. අන්න එහෙම එහෙම එකක් තියෙනවා. එතකොට අපි ඒකෙන් කියවෙන්නේ අර මගේ තියෙන අර ස්ථීර භාවයකටයි මේ තැන දීලා තියෙන්නේ. නිත්‍ය භාවයකටයි හිත හදාගෙන යන්නේ. නිත්‍ය ස්වභාවයකටයි මේ හිත පුරුදු කරන්නේ. බුදුහාමුදුරුවෝ මෙච්චර කිව්වත් මේ හැම එකක්ම අනිත්‍යයි කියලා. ඒකෙන්ද අපි අර ඒ නිත්‍ය සංඥාවන් වලින් චුට චුට ගැලවෙන දෙයක් තමයි භාවනාව තුළදී පුරුදු කරන්න ඕනේ. එහෙම නැත්නම් මමත්වයෙන් ගැලවෙන මට ඕමනා දෙයින් අයින් වෙන දෙයක් තමයි කරන්න ඕනේ. ඒ වෙනුවට අර ප්‍රකට වෙන දෙයක් තියෙනවා නම් ඒ ප්‍රකට වෙන දේත් එක්ක හිත හදාගෙන ඉන්න ඉගෙන ගන්න එක හොඳයි. ඕකේ මූලිකම කාරණේ තමයි අර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන සිහියට ප්‍රධාන තැන දෙනවා කියන ආන්ගේ පාඩමේ උපන්නේ. සත්‍යයේ සයන්හන්ස ඔබවහන්සේට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අවසරයි. නසන ස්වාමීන් වහන්ස මේ මේ සතියේ භාවනා කරනකොට මට ටිකක් දැනුණා ස්වාමීන් වහන්ස එක තැනකට ගිහි ටික වෙලාවක් ඒක මම හිතනවා එතන විනාඩි 5ක් විතර වෙන්න ඇති කියලා ඒක මට හරියට වෙලාව කියන්න බෑ නාසිකාග්‍රය ළඟ මාව නිකන් එතන ඉන්නවා දැන් මම එතනින් මට එළියට එන්න බැහැ වගේ දැන් ස්වාමීන් වහන්සේ මට හිතෙනවා දැන් මම මේ ශරීරයේ සැහැල්ලුවක් බලන්න ඕනි කියලා මම හැබැයි දැනගෙනයි එතනට එතන ඉන්නේ සම්මත එහෙම එහෙම ඒකාග්‍රතාවයකින් පොඩ්ඩ වෙලාවක් හිටියා ආපහු අර විදිහට ආනාපාන සතියයි සැහැල්ලුවයි බැලුවා එහෙම දෙපාරක් විතර එහෙම එක තැනකට ගිහිල්ලා එතන නිකන් ආලෝකයක් වගේ තියෙනවා එතන මම ඉන්නවා එතනින් මට එළියට එන්න බෑ වගේ වගේ හිටියා ස්වාමීන් වහන්සේ වැඩිම වෙලාවක් නෙමෙයි ටික වෙලාවක් එහෙම හිටියා ඒකාග්‍ර වෙලා තියෙන වෙලාවට සමහරලාට ආලෝක ගතිය ඇති වෙනවා නැති වෙනවා හ්ම් හ්ම්. ඔය කියන ආලෝක ගතිය වගේ තියෙන ඒ ඒ මොහොතේදී අම්මා එතකොටත් ආනාපානෙ තේරුණාවද නැත්නම් නැතිව නැතිවම ඕක එළියට ආවද? නෑ ස්වාමීනි ආනාපාන සතියේ හුඟක් සැහැල්ලුවෙන් එතනට තමයි මම අවධානය තියාගෙන ඉන්නේ. එහෙමයි. එතකොට ඔය කියන ඔය කියන විදිහට ආලෝක සංඥාව හෝ මොකක් හරි ඒ දේ මත වෙනකොටත් ඔබතුමීට ආනාපානය වැටහුණාවක්ද? එහෙම නැත්නම් ආනාපානයට බැහැර වෙලා වෙනම එකක් හැටියට දෝක එළියට ඒ හරියම නිකන් ආලෝකයක් වගේ දැක්කා ස්වාමීන් වහන්සේ මට ඒක ආනාපාන සතියෙන් බැහැරද කියන එක මට කියන්න බැරි මම නම් හිත ඒකාග්‍ර කරගෙන හිටියේ ආලු මේ ආනාපාන සතියෙම හ්ම් හ්ම් හ්ම් ඔබතුමී හිතනවාද ඔය කියන ආලෝක සංඥා ඔබතුමීට උදව්වක් කරයි කියලා නැත්තම් මහා කරදරයක්ද මොකද කියන්නේ ඒ ගැනත් මම ගණන් ගන්න නැතුව ඉතින් මම හුස්මේම සිත ඒක ඒකාග්‍ර කරගෙන හිටියා ස්වාමීන් වහන්සේ. ඒ ඒකාග්‍රතාවයත් ඉතින් අඩු වෙනවා වැඩි වෙනවා. එහෙමත් ඉතින් කියලා මට දැනුණා. එහෙම කියලා ඉතින්. එතකොට දැන් ඔය ආනපානේ ඉන්නකොට ඔබතුමීට ඒ ආනා එක එක ආස්වාසයක හෝ ප්‍රාස්වාසයක ආරම්භයේ ඉඳලා පවතින තැනට පවතින තැනේ ඉඳලා ඒ ඒ ආස්වාසය හෝ ප්‍රාස්වාසය නැති වෙලා නිරුද්ධ වෙලා යන තැනටත් ඒ කියන ඒ ඒ කියන අවස්ථාවන් වලදී ඒ එක ආස්වාසයක් හෝ ප්‍රාස්වාසයක් එක්ක වගේ රැඳෙන්න පුළුවන් කියලා මතකයක් තිබ්බනම් එහෙම නැත්නම් ඒක අහුනේ මැද හරියකින් වගේද ඒ කියන්නේ ආනාපානය පටන් ගන්නකොට නෙවෙයි අපිට අහුවෙලා තියෙන්නේ ආනාපානය සිද්ධ වෙනවා ඒක හරියට නිකන් ෆිල්ම් හෝල් එකකට ගියනකොට ෆිල්ම් එක පටන් අරගෙන ආයක ඒක රන් වෙනවා. එතකොට ඔන්න වාඩි වුණා. නමුත් ෆිල්ම් එක ඉවර වෙනකන් බලාගෙන ඉන්නත් විදිහක් නැහැ. ඊට කලින් නැගිටලා යනවා. අන්න ඒ වගේ එකක්වත් දුන්නේ. ආනාපාන සතියේදී ඉතින් හිත තියෙනකොටම ස්වාමීන් වහන්සේ ටික වෙලාවක් ඉතින් දැනි දැනි තියෙනවා. ඊට පස්සේ උගාත්ම සැහැල්ලු වෙනවා. ඇත්තටම ආනාපාන සතියක් නෑ වගේ මම නාසිකාග්‍රයේ දිහා ඒකාග්‍රව ඉන්නවා විතරයි මට දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඔය කියන හැටියටම තාම නාසිකාග්‍රේ විතරක්මයි අරමුණු කරන්නේ නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සමහරක් විටක සමහර විටක අනිත් දවසේ වැඩ කටයුතු වලදී පුළුවන් තරම් දැන් හුඟක්ම ඇත්තටම ස්වාමීන් වහන්සේටත් ගොඩාක් පිං සිද්ධ වෙනවා මේ වැඩසටහන පටන් ගත්තට පස්සේ හුඟක් අනිත් කටයුතු වලදීත් මම හිතනවා මට සිහිය පවත්වන එක වැඩි වුණා කියලා. එහෙම හොඳට හුඟක් මතක් කර කරම සිහිය පවත්වනවා. සක්මන් භාවනාවක් කරනවා. අපි බලමු තවදුරටත් හුස්ම කෙරෙහි අවධානය යොමු කරන්න. කොහොමද තමයි පියකරු හුස්මට වගේ එනකොට අපේ ඒකට කිට්ටු වෙනකොට අපේ අර බාහිර වශයෙන් තියෙන අර ඇදිලි වගේ දේවල් චුට්ට චුට්ට අයින් කරගන්නේ. ඔකට අර කාමදුර කෙනෙක් ලස්සන වචනයක් කිව්වා සාර්ථක අභ්‍යන්තර ගමනක් යන්න නම් බාහිර දේවල් පුළුවන් තරම් අඩු කරගන්න. මට මතක හිටියේ මම පහුගිය දවසකත් ඔය කතාව කිව්වා. ඉතින් ඒ වගේ අර අපි අර අර ඉතින්ලම අර කතාවේදී කිව්වා වගේ අර කෝණිකත්වයේ තුල තියෙන ඒ අදහස පු탁 අයින් වෙන්න පටන් ගනිවි. එහෙම අයින් වෙන එක හොඳයි කියන ලක්ෂණ ටික බාගදා ඔය ඔය කියන ආලෝක සංඥා වලින් අපිට කිව්වා වෙන්නත් පුළුවන්. සමහර විටක who knows. හරියටම කියන්න බෑ. නමුත් ඒක තුලදී ඔය කියන කාරණාවට එන්න මොකක් හරි නිවැරදි ආනුකූලව අපිට ක්‍රමයක් කියන්න පුළුවන් නම් මෙන්න මෙහෙම වුණාමයි මෙහෙම වෙන්නේ කියලා මම හිතනවා එතන තියෙනවා අපි නොදන්න බවකට වඩා දන්න බවක්. ඒ හැම එකකටම. එතකොට අර ආනපානයේ පටන් ගන්න වෙලාවෙ ඉඳලා පවතින වෙලාවෙ ඉඳලා නැති වෙලා යනකම් 100න් ඉන්න පුළුවන් වගේ ඔය කියන රූපය තුලටත් ඕන නම් යන්න පුළුවන්. ඔය කියන රූපයක් දකින්න පුළුවන්. ඒකත් පටන් ගන්නවා, තියෙනවා, නැති වෙලා යනවා. එච්චරයි. අන්න එහෙම ලක්ෂණයකට හිතට කිට්ටු කරන්න, කිට්ටු වෙන්න පටන් ගන්නත් පුළුවන්. නමුත් අර සමහරක් විටක මම හිතනවා අර තාමත් අපි අර අර ඕනිකත්වයක් වගේ දෙයක් හිතට දීලා තියෙන හින්දා හිත ඉන් එහාට අපිව කොහොමද කියන්නේ ගොඩනංවන්නේ නැති වගේ ලක්ෂණයක් තියෙන්න පුළුවන් මට තේරෙන හැටියට ওই කියන කාරණාවන් වල හැටියට මොකද ඉන් එහාට එයාට යන්න බෑ අපි බෝල් එකක් හදලා තියෙන හින්දා අපි තාප්පයක් බැඳලා තියෙන හින්දා අර කියන ඒ කොටසේ විතරක්ම සිහිය තියාගන්න ඕන කියන ඒ අදහසත් එක්ක. ඒකට ඒකෙන් කියවෙන්නේ නැහැ වෙන මොකක් හරි තැනක් අනිවාර්යයෙන්ම ફોકસ කර යුතුමයි කියලා. ඒ යුතුයමයි කියන එකට වඩා එතනින් ජීවෙන්න යම අර විදියට අර කෝණිකත්වයක් තියලා තියෙන හිතින් චුට්ටක් අයින් වෙන්න පුළුවන් නම් හොඳයි කියන අදහස වගේ දෙයක්. අන්න එතකොට මම හිතනවා ওই කියන සිහිය අපිට තවදුරටත් පේකරු වෙන්න සහ තවදුරටත් විස්තරණේ විස්තර කරගන්න ලේසි වෙන්න පුළුවන් කියලා. එහෙම වුණොත් එහෙම අර භවනාව මානසිකව අපිට ලොකු නිදහසක් සාමයක් දෙන තවත් කාරණාවක් බවට පරිවර්තනය වෙනවා වගේම අපි ඉගෙන ගනිවි ඕනෑම දෙයකට අර වැට සීමාවල් නැතුව මුහුණ දෙන්න. අර මෛත්‍රී භාවනාව තුළ කියනවා වගේ මේ ලෝකේ ඉන්න ඔක්කොම එක හා සමසිතින් බලනවා වගේ අන්න ඒ වගේ එහෙම හිතකට එහෙම මානසිකත්වයක් ඇති කරගන්න පුළුවන් වටපිටාවකට අපිපත් වෙවි. අපි අර කෝණිකත්වය සලකාගෙන හිටියොත් මම විශ්වාස කරනවා අපිව ඒ කෝණික ස්වභාවයකටයි ඒකනේ. ඒ කියන්නේ එක්තරා සීමා සහිත භාවයකට විතරයි අපේ හිත අපි එතකොට පුරුදු කරවලා තියෙන්නේ. නමුත් ඉන් එහාට හිතට යන්න පුළුවන්කම තියෙනවා. ඒක කරන්න බෑ. අර වැටක් වගේ දෙයක් තියෙන හින්දා. ඉතින් අර තියෙන ස්වභාවය තුල අපිට එතනදී ඒ දැකෙන දැනෙන තේරෙන දේවල් ටික නම් දැනෙන්න කරන්න පටන් ගන්න පුළුවන්. ඒකාග්‍ර වෙන භාවයකට එන්න පුළුවන්. තැම්පත් වෙන භාවයක් තේරෙන්නත් පුළුවන්. එතකොට ඒ දේවල් අපිට අර සිහියක් හැටියට ඇති වෙලා තියෙනවටත් වඩා ඒව එතකොට අර ටිකක් අර පහළ වෙච්ච කාරණාවක් බවට පරිවර්තනය වෙලා තියෙන්න පුළුවන් මං හිතන්නේ කියන හැටියට. එදිනම ඊළඟ මොහොත තුලදී අපි ඊළඟ භවනා වාරවලදී උත්සාහ කරන්න බලමු අර විවෘත මනසකින් භවනාවට යන්න. විවටෝ විරෝජති කියනවා වගේ අර විවෘත වෙච්ච හිතකින් සීමා මායිම් නැති හිතකින් භාවනාවට අපි වාඩි වෙන්න බලමු. අර මට මතකයි අජාන් බ්‍රහම්ගේ ලස්සන වචනයක් තියෙනවා කතාවක අර හදවතේ දොර විවර කිරීම කියලා. අන්න ඒ වගේ අපි අර ඒ වැහිලා තියෙන ඇති ටික එහෙම නැතුව වහන්න නැතුව ඒ කියන්නේ මේ පැත්තට හිත යන්න හොඳ නැහැ. මේ පැත්තට නොයා නැත්නම් ශරීරෙ මෙහෙට දකින්න හොඳ නැහැ. අන්න ඒ වගේ අදහසින් අයින් වෙලා පුළුවන් නම් අපි බලමු මේ තියෙන ස්වභාවික හුස්ම කොහේ හෝ ඒවා තියෙන්නේ. ඒ තියෙන ඕනම තැනකදී අපේ අවධානයට ගන්න. එහෙම වුණොත් මම හිතනවා සිහිය දියුණු කිරීම ගැන අපිට තව මොනවා හරි පැත්තක් එළියට ඇදලා ගන්න ලේසි වේවි කියලා. එහෙමයි සාන්තනේ. ඒ වුණත් එහෙම එහෙම නැති වුණත් තමයි අපිට සාධක ටිකක් එළියට ගන්න අමාරු වෙන්න පුළුවන්. එහෙමයි සර්. උදරේ පිම්බීම හැකිලිම තමයි ස්වාමීන් වහන්සේ ඉතින් ආනාපාන ඒ නාසිකාග්‍රේට හිත තියාගෙන ඉන්නකොට එහෙම මට දැනෙන්නේ නෑ. ඊට වෙලින් සාමාන්‍යයෙන් පොඩ්ඩක් එකඟ වෙලා නැති වෙනකොට උදරේ පිම්බීම හැකිලිම තමයි දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට උදරේ පිම්බීම හැකිලිම තමයි බලාගෙන හිටියේ. එතකොටයි නාසිකාග්‍රේ අහා මේ වගේ එකක් දැන් මෙහෙම තමයි කියන්නේ. ඔබ තේරුණා. නෑ ස්වාමීන් වහන්සේ මම නාසිකාග්‍රයයි සිත එකතු කරගෙන ඉන්නේ. හරි. ඒකට ඊට අමතරව ඉතින් හොඳටම ඒකාග්‍ර වෙන්න ඉස්සෙල්ලා මට ටිකක් දැනෙනවා උදරේ පිම්බීම හැකිලි. ආ ආ ආ ආ බලන්නම ඔය කියන ඔය කියන උඩරේ තින්දීනේ දැන් උතන එතකොට දැන් අපිට තැන් දෙකක් තියෙනවානේ. සමහරකට හිත එහෙට මෙහෙට තැන් දෙකකට පනින්නත් බලන්න පුළුවන් ඔය කියන ආකාරයට බැලුවොත්. එහෙම අතරතුල බලන්න ඕකෙදී ඔය ඔය කියන ස්වභාවයෙන් ඉන්න මොකක් හරි දෙයක බලපෑමක් තියෙනවද කරදරයක් තියෙනවද කියලා චුට්ටක් බලන්න. ඒක තියෙන හින්දා අපේ හිත අපි හිතින්ම අර ටිකක් කොහොමද කියන්නේ තල්ලු කරවන්න වගේ පුළුවන් සමහරක් විටක මෙහෙම දෙයක් බලන්න ඕන කියලා. ඒ හැරෙන්න අපි බලමුම ඔය කියන තැන් දෙකට අමතරව සමහරක් විට ශරීරය තුල තව තව අනපනෙ තේරෙන්නත් පුළුවන්. තව තව කොහේ හරි නමුත් ස්වභාවයකින් එළියට එන්නත් පුළුවන්. එහෙම එකක් දෙනවා. ඊළඟට ආදිත් අපි බලමුම මේක සිද්ධ වෙන විදිය කොහොමද කියලා මුල ඉඳලම ආයෙත් හරියටම මේක සිද්ධ වෙන ක්‍රමය කොහොමද නැත්නම් ඒ පිළිවෙල කොහොමද කියලා උත්තක් බලමු. යතරාරාම කියෝ වගේ සාමාන්‍ය ජීවිතය තුලත් වැඩ කටයුතු කරද්දී සිහිය භාවිතා කරන එක නැත්නම් අවධානයෙන්ම දැනුවත්කම යොමු කරන එක ඇත්තටම හොඳයි. මේ හැම එකකම තියෙන අවසාන ප්‍රතිඵලයේ හැටියට තමයි ඇත්තම කියනවනම් භාවනා කරද්දී අපිව හොඳ හොඳ භාවනා වාරයකට අරගෙන යන්නේ. මොකද ආරෂ්ඨාංගික මාර්ගය ගැන කියනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සම්මා සංකප්පෝ මොකද්ද කියන්නේ? සම්මා දිට්ඨි තුබ්බංගම සම්මා සංකප්පෝ සම්මාදිට්ඨිය කියන එක පූර්වාංගම වෙනවා ප්‍රධාන වෙනවා ඒක හින්දා තමයි සම්මා සංකල්පය ඇති වෙන්නේ කියන්නේ. ඉතින් ඒ වගේම ඕක දිගට දිගට දිගට දිගට අරගෙන යනවා. අතරම සූත්‍රයේ තුල අංගුත්තර නිකායේ අටේද කොහෙද තියෙන්නේ මට මතක ඇදේට. ඉතින් අර සාමාන්‍ය ජීවිතය තුලත් අපි කරන කියන හිතන දේවල් වලට ඔය කියන විදිහේ සිහිය පවත්වාගෙන කටයුතු කරනකොටම ඒ කියන සිහියෙන් ඉන්න කෙනා භවනාවට වාඩි වෙනකොට අර යහපත් වූ හිතේ තැම්පත් වීම කියන එක ඇති වෙන්න පටන් ගන්නවා. අපි බලමු ඔය කියන තැන් දෙකක් තියෙනවනේ දැන්. ඒ වගේම තව තව බලමු ඔය කියන කාරණාව ඇති කරගන්න පුළුවන් පැති තියෙනවාද කියලා. එතකොට තවදුරටත් අපිට ආනාපානය විවෘත වෙන්න පටන් ගන්නවා. දැන් ඔය කියන හැටියට ආනාපානය පටන් ගන්න තැනයි අවසාන වෙන තැනයි ප්‍රකට වෙලා තියෙනවනේ. අපි තව ටිකක් බලමු මේක ප්‍රකට කරගන්න එළියට ඇදලා ගන්න. හොඳේ? සක්මන් භාවනාවත් ඒ විදිහටම කරන්න. ඒක තුලත් අපට අහුවේවි සිහිය පවතින තැන් තියෙනවා සිහිය තියාගන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා එතකොට ඒ ඒ විදිහට දැන් අපි හිතමුකෝ විලුඹ පොළවේ වදිනකොට අපිට ඒක හොඳට තේරෙනවා නම් ඇඟිලි වදිද්දී හිත එහෙ මෙහෙ ගියාට මනාපයක් නෙමෙයි කියන්නේ කමක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ මනාපුව මනාපයක් නැහැ අර විලුඹ තියෙන වෙලාවට විතරක් හිත හොඳට තේරෙනවා නම් එයා විලුඹ දැන් තියෙනවා කියලා සැකයක් නැරම අන්න ඒ වගේ දෙයක් එතකොට සාමාන්‍ය ජීවිතයේ දුනක් යම් යම් වෙලාවකදී අපිට හිතට නැගෙන්න පුළුවන් හිතට මතක් කරගන්න පුළුවන් වේවි. ඒක ලොකු ආරක්ෂාවක්, ඒක ලොකු රැකවරක්. ඒක නිසා නිතර නිතර භාවනාවන් යෙදෙන එක බොහොම හොඳයි. ඒ විදිහට ඒ කටයුතු කරන බොහොම හොඳ දෙයක්. හොඳයි කමටහන් වර්තාව. ඔයාම අපිට දැන් තේරෙනවා හිත කොහොමත් සිහිය පැත්තෙන් සතිපට්ඨානය පැත්තෙන් අල්ලන්න පටන් අරගෙන තියෙනවා. ඒක හොඳ ලක්ෂණයක් හැටියට මම දකිනවා. කොහොමද? එහෙමයි ස්වාමීනි. එතකොට ස්වාමීන් වහන්සේ පදයන්කේට වාඩි වුණාම නාසිකාග්‍රයේ ළඟ විතරක් නෙමෙයි තවත් හුස්ම දැනෙන තැන් බලනවා නේද ස්වාමීන් වහන්සේ? එහෙමයි එහෙමයි. ඒ කියන්නේ අපි හිත කෝණික කරන්නේ නැතුව අපි නිදහසේ නිවහල් විදිහට භාගීලා බලාගෙන. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් හරි අපි ස්ටේජ් එකකට යනවා නැටුමක් බලන්න. චූටි චූටි ළමයි මහා ගොඩක් නටනවා. අපි එක ළමෙක් විතර දිහා බලාගෙන ඉන්නේ නැතුව අර සමස්තය දිහා බලනවා කියන්නකෝ. ආන් ඒ වගේ තැනකට එනවා. ආ එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ගොඩාක් පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ.